පොත්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එදයි අපි විද්‍යාවිද සූත්‍රයේ අපි ආරම්භ කළා ආරම්භ කළා කාමය ගැන කරුණු හයක් තියෙනවා ඊළඟට වේදනාව ගැනත් මේ කරුණු හය වේදනාවට ආරෝපණය කළා කිව්වා. ඒතකොට මේ වායෙන් අපි අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අපට ලැබී තිබෙන ජීවිතේ ක්‍රියා කරන්නේ කොහොමද? ඒකෙන් අපට මේ පීඩා ලැබෙන්නේ කොහොමද? පීඩා ලැබෙන තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? කියලා අපි මේ පීඩාව වෙනස් කරන්නේ ඒ ක්‍රියාව අවුල් ගහලා වෙලා ක්‍රියාවත්ක පීඩා ඇතින් දෙන හැටි දැනගන්නයි මේ මේ සාකච්ඡා මාර්ගයේ මේ බලාපොරොත්තු කල්. ඒක පීඩා අර පිටින් එකට විස්තර වීමේදී ඒ අසන්නවට තේනවා තේන්න ඕන අර ඒ සමාජයේ ජීවිතයයි ඒ විග්‍රහය දෙකම කියන්නේ එකම සිද්ධියක්. මේ ජීවිතයේ සිද්ධ වෙන දේ බුදුහාමුදුරුවෝ කියලා කියන එකයි මේක අපිට උත්තරකාරී තියෙන්නේ. ඒක බුද්ධ දේශනාවේ කියලා කියන්නේ දේව දැනගනි. දැනගන්නේ තමන්ගේ දුක, පීඩනය, নানা ආකාරවල විදින් වෙනස් කරගන්න තමා සුදුසයි. තමාට පුළුවන් වෙන්නේ. ලෝකයි මේ බෞද්ධ දර්ශනය තුළින් තමව දැකගන්නේ දැනගන්නේ බලාගන්නේ ලබා ගන්න. ඒක දැන් අපි ඊපාර මුල් අවස්ථාවේ කාමය ගැන විස්තරයක් ඒ කාමයේ විවිධ ආකාරවල අවස්ථා කීපයක් හයක් වෙන්නලා තියෙනවා. මේ කාමයේ කියන එක ජීවිතේ මතේන අවස්ථාව තේරුම් ගන්න ඕන. සමාජයේ දැනත්ත මතේන සමාන වන හැටි. කැමැත්තක් නම් ඒක කාමයයි කියන්නේ. ඒකේ කාමය විසි මේ කාමය මේ කැමැත්තක් ඔන්න මේ ප්‍රමාණය කැමැත්තක් මේක මේ විදිහේ විඳිනවා මෙන්න මේ විදිහේ ලැබෙත්ත ආදී වශයෙන් දැනගන්න ඒ කැමැත්ත අස්සේ ඉදින් කැමැත්ත තුන උපදින වේදනාව ගැන තමයි මේ පාඩම. ඒකේ වේදනාව අර සිතිවිල්ල පහළ වෙනවත් එක්කම ඒ සිතිවිල්ලේ මිශ්‍ර මිශ්‍රණය මේ වේදනාව කියන්නේ. ඒක මේ වේදනාව සංවිධානය වෙන්නේ මොකෙන්ද? සිතිවිල්ලේ තියෙන උෂ්ණත්වය නිසා. ඒ සිතිවිල්ලේ උෂ්ණත්වයයි මේ අපේ වේදනාව කියලා දැනෙන්න යමක් අපට දැනුමක් ලබා දෙන්නේ අර ඒකේ සිටේ සිටින රත් වීම ඒක වේදනාව සුඛ දුක්ඛ කියලා දෙකකට බෙදලා උපේක්ෂා වේදනාව දුක චිත්ත tattේයි කියලා තමයි ඒක සුඛ දුක්ඛ කියලා කියන්නේ මොකද්ද අර සිටේ පහළ වෙන සිටේ සීල රක්තියේ ප්‍රමාණය වැඩි වුණා නම් එතන සුඛ නම් බැරි ඉන්ද්‍රයක් කියනවා ඒක කියලා දෙන්න. ඒක දැන් අපිට ව්‍යාපාර විස්තරයේ තියෙන අපි තේරුම් ගන්න ඕන මේ ලෝකෙ කියන්නේ දෙක ඉඳින්නේ සිටින්නේ වරදයි. සිටින්න දුක් බලගෙන විදිහට අපි සිතන්න ගන්නේ නැති නිසායි අපි දුක් වෙන්නේ. මේක සිතන්න දැනගැනීම සඳහා තමයි මේ බෞද්ධ දර්ශනය නැත්නම් මේ ගැනීම අපට උවමනා උනේ ඒ ඒ විශේෂ මේ විස්තරේ ලෝක ධාතිය මොනම ඉගැන්වීමක්වත් එහෙම එක ඉගෙන අපි කතා කරන්නේ මොකද එහෙම කියන්න පුළුවන් හැම වෙනත් දර්ශන සෑම එකකම තියෙනවා මේ කවුරුහරි ප්‍රධානී අල්ලගෙන ඒ ප්‍රධානියාගේ මාර්ගයෙන් ජීවිතේ කියන්නේ ප්‍රකාශ කරන්න තමයි කොයි දර්ශනයේ කියන්නේ. ඒක කරන්න බැරි වැඩක්. ඒකට අර බෞද්ධ දර්ශනයේ බුද්ධිමත්කමකද ඒවා විදිහට ඒකත්තර හරවන්නේ නැතුව ඔය දුක් හැදෙන හැටි තේරුම් අරගෙන ඒ දුක් හැදෙන හැටි අස්තර උඩට දුක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ. අන්න ඒකයි නෙවෙයි. අපි ලෞකික ඉන්නේ කියන ආරම්භ. භාග්‍යවත්. අපේ කියන අපේ ලැබි ලාභේ අපට අධ්‍යාපනය ලබා දෙනවා මේ දර්ශනයේ තියෙන. ඒකට ඒ වේදනාවේ අධිවදිකම සිතින්නේ පවතින රත් වීම අධිවදිකම. අන්නේ නිසා සිතිවිල්ල අපි හැම වෙලේම රත් වීම වැඩි කරලා සිතන නිසා සිතිවිල්ල හැම අවස්ථාවකදීම රත් වීම වැඩි වෙන ආකාරයෙන් සිතන නිසා අපට සැපක් ලැබෙන වෙලාවක් අපට අපට අහු වෙනවා අපි කලාතුරකින් එහෙම නිවිලක් අදිස්සියෙන් හම්බුණා අපි නිරන්තරයෙන් දෙදුරලා තියෙන්නේ අර සත්‍යෙට. ඒකට අපි ඊදා විඳින. වරද අපේ ජීවිත ගන්න පිට මේ ක්‍රමයේ යටතේ මේ කරුණ යටතේ අපිට ජීවනය කරන්න වෙනවා. එතකොට මේ උගන්වන්නේ මොකද්ද? ජීවිතේ පවත්වන ශක්ති ස්වરૂපය වැඩ කරන හැටි මේ දෙන්න. මේක කාරණා තුනක් එක්ක. කාරණා දෙකේ මොකද්ද? අපේ ජීවිතය ඇතුලේ තියෙනා වූ කාම ශක්තිය. ඊට නිසි අනිත්‍ය උපකාරය ආවම ඒක වැඩ කරනවා. හැම වෙලේම වැඩ කරනවා. ඒක නැවතිච්ච වෙලාවක් නැහැ. ඒ කාම සත්‍ය ඇතුලේ තමයි අර රත්ත්‍රීව අඩි අඩි වෙන බව අපි දැනගන්නේ. ඒ රත්ත්‍රීම නිසායි ඒ රත්ත්‍රීව පදනම් කරගෙනයි මේ ජීවිතයගේ පැවැත්ම ඉදිරියට ගෙනියන්නේ. රත්ත්‍රීමක් තුලයි. ඒකේ රත්ත්‍රීම ජීවිතයගේ පැවැත්මට හේතුයි. රත්ත්‍රීම වැඩි වෙනවනේ ජීවිතයගේ පැවැත්මත් එක්ක දුක් විඳිනවා. එතකොට ජීවිතයගේ පැවැත්ම දුකක් නැතුව ඉඳනනම් ඒ සත්‍යය අනු කරන්නේ. ඒක දුකක් නැතුව ජීවිත. ඒකද ඒ දුකක් නැතුව ජීවත් වීම. ආ තේරුම් ගන්න ඕනලා කරන කොට තමයි දැන් මේ සංඥාව කියන්නේ. සංඥාවේ තමයි දුක කැප දෙක සංවිධානය කරන්නේ සංඥාව. අපේ සංඥාව සංඥාව කියන්නේ අපි පිටි වචනේ කියන්නේ. දෙන්නා තේරෙන්නේ කියලා අදහස අදහසක් ඉති කර ගන්නයි කැමැත්තක් වශයෙන් කැමැත්තක වැත්තක හරි ඒක කැමැත්තක් දෙක මොකටද අදහසක් ඉති කරගන්නේ මොකක්ද අදහස හැම අදහසකම තියෙන්නේ දුකක් නැතුව ඉන්න හැදීම හැදීම උදයි අපේ හැම එකතම අර කැලැත්තක් වගේ ඒ කැලැත්තේ ඉස්සෙලා තියෙන්නේ මොකක්ද කැලැත්ත දුකක් නැතුව ඉන්න ඒක කුඹියාගේ ලයි අන්තිම කුඹි කතාවේ යම් අන්තිම ලෝක කතාවක් ඒක වෙලෙදී ඒ අදහස තමයි හැම දෙනා දෙන්න තියෙන්නේ. ඒක ඒ අදහස සාර්ථක කරගන්න දෙවිලයි දුකට වැටෙන්නේ. දුකට වැටෙන්නේ ඒ අදහස සාර්ථක දුක නැති කරගන්න දෙවිලයි දුකට වැටෙන්නේ. අපි මේක අවස්ථා දෙක ගලියේ දැන් යම් කෙනෙක් තලකයක් යම් කිසි සත්‍යයක් ජීවිතේ බලාපොරොත්තු ඒ මිනිස්සු ඒ தත්ත්වයකට බලාපොරොත්තු වෙන්නේ මොකද? එයා හිතනවා ඒ தත්ත්වය ගත්තාම මගේ මේ අදුපාඩුකම් ටික කොහොමද ඉවර කරගත්තාම මට දුකක් නැති වෙන්න පුළුවන් කියන හැඟීම එයාගේ සිතට සිතෙන් තීරණය කළයි කරලා යා தත්ත්වය ගැන ඉන්නේ. ආ හොඳයි යා මහාචාර්ය කෙනෙක්. යා මහාචාර්ය කෙනෙක්. මහාචාර්ය නාට පස්සේ ඇත්ත වශයෙන්ම මොනහර විද්ද අර එයාගේ අතිවිච්ච අනුපාදකව එදා දෙස්මිලේව ඒ වදන් කාර්යයන් නැති දාට ආසා කියන කාර්ය සිද්ධ. දැන් ඒක සිද්ධ. ඒක නෝලකේ සිද්ධ. මේ සිද්ධ. මේ ඔක්කොම ඒ ගත්තා. දැන් ගත්තන් පස්සේ ඒ ඒ ගත්තේ වයිස් ගත්තේ වේ. ඒ දැන් දුක්මෙත් කරන්න යන්නේ. මේ ගත්තේ වශයෙන් දී කරනවා මේ සිතුරනවා නැත්තම් රැස් වෙනවා අර කලින් නොඉඳපු දුක්ඛදයක් කලින් නොඉඳපු දුක්ඛදයක් අර එයා සකස් කරන දුක් නොඉඳින්න හදාපු එකෙන් රැස් වෙන්න පටන් ගන්නවා එයාට ඒක අලුත් දුකක් භාර්යාවගේ එක දුකක් වාහනේ එක දුකක් දෙවියන්ගේ එක දුකක් ඈ තවත් තවත් කටලෝගත්තේ අන්තරන් කියනවා මේ ඔක්කොම ඉඳන් එයා කලින් නොඉඳපු දුක් රැස් වෙන්න පටන් ඉතින් ඊළඟට තවත් එකක් වෙනවා. එයා ගත්ත தත්ත්වය. ආ සත්‍ය දීපේ. අර වත මූල වෙනකොට. අර සත්‍ය ගන්න හදාපු දවස් වල කිවිච්ච දුක නෙමෙයි මේක එක. ඒ වගේ නෙමෙයි. දෙදෙන තුන්වලේල පොට්ටම් ගලලා දෙකක් වගේ දැන් තියෙනවා. ඔක්කොම පොට්ටම් යක්ක. පොට්ටමේදී දැන් ගත්ත සත්‍ය පරිසංකරය. ඒ පරිසංකරගන්න ඉඳගෙන ස්වභාවයෙන් ජීවිතය කියලා. මේ අය මට ඒකට හානි කරන ස්වභාවයක් මේ නැත්තම් සීපති. ඉතින් දැන් එයායේ කලේ මොකද්ද? සමහරට විචිත්ත විදිහට මෙහෙම කළොත් මෙහෙම හරියයි කියලා කෙටි තීරණ වලින් වැඩ කරලා එයා නැති දුකට කරලා. දෙතර මිසයින්ද බෑ හැමදේම අර මහාචාර්ය තුමාට වැඩ තියෙනවා. කාර්ය කරාගෙන එතනක් ගන්න ඕනේ මෙතනක් ගන්න ඕනේ කියන දේවල් කියවන්න ඕනේ. උදේ හැම යනකම් කෑ ගහන්නත් ඕනේ. ඉතින් මේ සත්‍ය ලැබුණට පස්සේ තියෙන වල සත්‍යයක් හරියට දැක්කේ ඒක මේ දෙක නිදහස් වෙන්නයි මේ රැස් වෙලා බොහෝ මහන්සි අන්තිමට නැති කරදර ධාතු ගොඩක් බලාපොරොත්තු ලැබේවා. ඒ අත්යෙන් ආවේ මොකද? දෙක නිවන විදියට නෙමෙයි. ඒ අදහස ඒ ක්‍රියාව කෙරුණේ. මොකක් හරි කොල්ල හරියන්නේ නැහැ. තෝකටත් කරන පිළිවෙලක් තියෙනවා හැම එකකම. සත්‍යයන්වත් පිළිවෙලක් තියෙනවා. අපිට ගන්න ඕන වලල්ලක් අපිට ගන්න ඕන. විස්සනවාද කියලා ගහ. මේකෙන් කියවල් කියලා බලන්න ඕන. ඔන්නේ විද්‍යාව යටතේ. මේ අ ඒකල චෙක් කරන්න පුළුවන්. ආගහකට ලගිනේ කියලා වයින් දෙකක් නෑ අමුතු ඡායන. ඉඳලා නැද්ද? මම දිනෙක දැන්නේ කියලා. හ්ම් ඊට ගහෙන් තයින් නාගියදත් නියෝග. ඕනි පණින්න හැමෝම නිදිවත් නිදියද. ඒ රෙද්ද කැඩලා ගියද. ඒ ඒක නෙමෙයි ක්‍රමය. අන්න ඒක නිසා හැම එකටම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ ලෝකේ ගන්න කෝ විද්‍යා බොහෝ කල්. දැනගත්ත ඉඳලා තමයි මේ ක්‍රමයේ ඥානවන්තයෝ පාවිච්චි කරේ. එතකොට මේ සංඥාව කිව්වේ මොකක්ද? සංඥාව කිව්වේ ඒ ඒ අවස්ථාවල් වල අර තමාගේ සිතට සිතවිල්ල පහළ වෙලා ඒ සිතවිල්ලේ තියෙන තේජසේ ප්‍රමාණය තේජසේ ප්‍රමාණය රක්තිමේ ප්‍රමාණය තමයි අදහසේ අදහස සංවිධාන වෙන්නේ ඒ රක්තිමේ ප්‍රමාණය නැත්නම් අපිට ඕන අදහසක් ගන්න බෑ දැන් අපි කියමු කෙනෙකුට තේජ පිළියක් තේජ පිළියයි කියන්නේ තද රක්තිමක් සිතෙන් දුන්නා ඒක දූෂණ වෙන සත්‍යයක්. ඒක ආපු හැටි එයාට බෑ කවදාකවත් අනේ සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගී වේවා. ඒ ඒ සත්‍යීමේ මට්ටම ආපු හැටි අර ඒ කියන මට්ටමේ එයාට ආපු හැටි හදේගේ හැමදෙනාම නැතිබංග වේවා සෑම තාපයක්ම කෙරෙන අදහස් දෙකෙන්නේ. අදහස රැඳී පවතින්නේ වේදනාව උඩයි. වේදනාවේ කියේ සිටේ ශක්තිමේ ප්‍රමාණය උඩයි. එතකොට දැන් යම් කිසි කෙනෙක් කතා කරනකොට එයාගේ අර අංශක ගාන අදුලජියේ දැහැටි. එයාගේ අර වචන වලින් කියන්න පුළුවන්. එයා වචන කතා කරනකොට දැන් මෙන්න වැඩි. මෙන්න අදුවේ. ඔන්න දැන් මිනිහා විදිලා. මෙන්න පරිපිච්චලලා. ආදි වශයෙන් එයා නිකුත් කරන වචනවල තියෙනවා අර වේදනාවේ එයා විඳවන ප්‍රමාණය. ඒකට මේ සාක්ෂියක් කිව්වොත් කොහොමද සැපතන්නේ? නැදරියලාවත් එයා දෙදර මොකක් කරන්නවත් කියලා එන ගමන සැප තමයි. නමුත් මේ විකාර කතා. කොහෙද යකට සැප? කඩම්පයි. අර නියම් කුත් කරන මේ දුක සැප හැම විතර. ඇයි අරියම කතා කරන්නේ? සත්‍යලා වැඩි ඒ ගිනියම් දෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ මිනිහ දන්නේ නැහැ. මේ මිනිහ ඒක අවශ්‍යකර බැලුවා. අවදේ සබහල සම්සය කොයිද? මේ හඳුවා. මේ මොකද මේ අර වේදනාව උලගන්න බැරුව පාර කෑ ගහන්න බැරුව බැරි නිසා ආපු මිනිහන්ට පිච්චි පිච්චි මේ මිනිහා අවශ්‍යම නැහැ මේකෙන් බැරුණා. එතකොට මේ අවස්ථාව ඒ එකක් සාමාන්‍ය කතා කර කර ඉන්නකොට දැන් බැරි වෙලාවත් එයාගේ සිත් නොගන්නා දෙයක්. මේ බුද්ධයාගෙන් කියවුණොත් ඈ තෝතනි නම් තමයි දන්නේ මෙලෝ දෙයක් නෑ. ඒ සම්මිතින්ද මොඩයාගෙන කතා. මේ මොකද කියන්නේ? ඒ මොකද එයාගේ අදහසේ ගැටෙන එකක් මෙයා වචනයක් දානවා. දාගනටි එයාට යන ඉස්සරහට ගැටි. සත්‍යලෝ වැඩි. සත්‍යෙත් ඇටි සම්මිතින්ක කතා කරන එක මොඩේ පායි. මොකද මොඩේ පායි කියන්නේ වෙන එකක් කියන්න බැරි තමයි. නැත්තම් කියන්නේ ඊට වඩා කරේ. අන්න ඒකෙන් දෙන්නන්නේ මොකද්ද? අදහස් වෙනස් වෙන්නේ මේ අවස්ථාවල් වල සමාගයේ සිට වැඩ කරන ආකාරය. සුද ඥානවන්ත පුද්ගලයා කල්පනාවෙන් සමාජයේ ජීවිතය දේශ බලන පුද්ගලයා. ඔය දැන් බුද්ධ ධර්මයෙන් ගන්නවා මේ සියලු බැලීම් වලට සියලු බැලීම් දැකීම් වලට වඩා උසස් දැකීමක් යෝගේ තියෙනවා. ඒක කොහොමද? අර දැකීම ඇහිීම ආදි වශයෙන් මෙහෙම සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ගැන පළවෙනි කියන්නේ උසස් දැකීම. මේ තමයි තෝරන බුදුහාමුදුරුවෝ දැක්කේ. ඔක්කොම දැකීම වලට වඩා උසස් කියලා. නමුත් අල්ලපුවත් ඒකේ දුන්න දෝෂය බුදුහාමුදුරුවෝ හැම වෙලෙම දැක්කේ. උදේටත් දැකලා හැන්දෑවටත් දැකලා වදින වදින හැම වෙලාවෙම යන්නේ කියලා කියනවා. නමුත් ඒක නෙවෙයි මේ අපේ බුදුහාමුදුරුවෝ දිහා බලන්නේ බුදුහාමුදුරුවෝ ජීවිත ආදර්ශය අපිට උපකාරයි. උන්වහන්සේ ප්‍රකාශ උපකාරයි. මේ ඔක්කොම උපකාරයි. සංවිධානය උපකාරයි. බලන්න ඕන බුදුහාමුදුරුවෝ දිහා නෙවෙයි. බලන්න ඕන අපිට. මොනවද බලන්නේ? බලන්නේ මේව කොහොමද වෙන්නේ? ඕකට තමයි විදර්ශනාව කියන්නේ. විදර්ශනාව කියන්නේ ඔකටයි. පැහැදිලිව තමන්ගේ ජීවිත ක්‍රියාව සමාහට පෙරෙන්න තැනට බලන්න ඕනේ. ඒකට මොනවද බලන්නේ? බලන්න ඉගෙන ගන්න ඕනේ. දැන් මයික්‍රොස්කෝප් එකක් ගෙනල්ලා හිටන් තිබ්බට මොනවාරි ස්පෙසිමන් එකක් තිබ්බට මෙන්නට කියන්නේ ඕනේ බලන්නේ මොන බීජයද මොන විද බීජයද මොකද්ද මේක බලන්නේ කියලා. නැත්තම් මොන රසායන ශක්තියද? ඉන්නට කියන්නේ. නැතුව අර යකින් දාලා මෙයා මේක බලන්නේ කොහොමද? කොහොමද බැලුවේ? ඒ උනත් ඔව් ඒක යට ජීවිතේ පේනවා. කොච්චරයි අපිට පේන්නේ? ඒක බලන දේ දන්නේ මේ කියන්නේ බලන මේ කියන්නේ බලන ඒකද මේ බලන දේ කොහොමද බල යම් වෙලාවකද හිතක් පහළ වෙන්නේ යම් වෙලාවකද අදහසක් පහළ වෙන්නේ ඒ හැම අදහසක් අත්‍යව අපිට බලන්න සිද්ධ වෙනවා ඒ මොකක්ද ඒක සතිපට්ඨාන සූත්‍රයේ කියන සුඛම් වේදනම් වේද්‍යාමානෝ දුක්ඛම් වේදනම් වේද්‍යාමානෝ අදුක්ඛම සුඛම් වේදනම් වේද්‍යාමානෝ ආ කාමි සංවා දුක්ඛම් වේදනම් වේද්‍යාමානෝ නිරාමි සංවාද ඔන්න ඔය කියන්නේ මොනවද? මේ කියන එක වර්ග කළ බලන හැටි. ඉතින් සතිපට්ඨාන සූත්‍රේ මේ නිදේශික සූත්‍රේ දෙකක් කියලා නේද? එක කතාවයි කියලා. ඒකේ කාන්තවලින් තෝරලා දිලා තියෙනවා. ඔබ බලන්නේ මොනවද? බලන්න ගිය මේවයි බලන් තියෙන්නේ. මේ සංජානයේ ස්වરૂපේ බලන්න. එතකොට සරාගංගා චිත්තං සරාගං චිත්තං ප්‍රජානං සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති කියලා කියනවා. ඒ මොකක්ද දෙන්නේ? දැන් මගේ හිත දැන් මේ ධර්මයට රත්ුනේ මම යමක් ලබන බලාපොරොත්තු වෙදී. ඒකට කියන්නේ කල්ලා. මගේ හැඟීම මොකක්ද? ලබනාද. ලබනාදාස තියෙනකොට මට පිළිගන්න. පිච්චෙන. පිච්චෙන බව දන්නේ. පිච්චෙන බව දන්නේ ලැබෙනකම් විශ්වාසවත්. ලැබෙනකම් විශ්වාසවත්. ලැබිච්චාම විශ්වාසයක් ලැබුණේ කියවරයි. අර සරාගය වශයෙන් ක්‍රියා කරපු වැඩි හරිය අරක ලැබුණාට පස්සේ බයි. එතන සරාගයක් ඕල සරාගෙච්චදී අඹු. අඹේ දෙඩේ. දැස ඇති වෙන්නේ මොකක්ද? ඒ අඹේ දෙඩේ තවත් එකක් සරාගයක් දාන. ඒක පාවිච්චි කරන්න හැදී පරිස්සම් කරන්න. ඒක නිසා අර දැන් දෙරේ මොන මාතකින්වත් නෑ එතනින් ඉස්සනකට තවත් එකකට බැලලා එතනින් ඉස්සනකට තවත් එකකට බැලලා දුක දුක උඩ නගලනවා අපි. දැන් දුක උඩ නගලන දුකෙන් අහකට පයින් දන්නේ දැන්. ඒකයි. ආගෙන අහකට පයින් කරේ දන්නේ. යාරී පෙරේද සමලලේ අර පොඩ්ඩක් දෙවියදී. ඔතනින් රින්ගන්නහද? ඇත්තනවා රින්ගලෝ. අර අර පැත්තේ අනිත් පැත්තේ ගලේ ඇරලා. ඒ ගලේ යන්න පුළුවන් පැත්තකට වෙන්නේ. අර ගුණෙන්ම රින්ගන්නාද? අර පොඩ්ඩක් එළිය ගේනවා. එතන හැප්පෙනවා, වීදුරු හැප්පෙනවා, මූ වැටෙනවා, ආයිත් දැනක් යනවා, ඉතින් රින්ගන්නවා. අපිට තුනේ රමණේලාට දෙන්නේ. මොකක්? අපි දේහයෙන් සැපෙන් ඉන්නවා. සැපෙන් ඉඳ පැත්ත අහර ජනේලේ ඇතුළේ තියෙනවා. සැපෙන් ඉඳ පැත්ත තියෙනවා. ඒ පැත්ත පේන්නේ මෙතන පොඩ්ඩක් එළිය තිබුණා හැප්පියන් අප්පා බිත්ති. හැප්පි හැප්පි තව පොඩ්ඩක් මන්නත් උල්ලේ යුණා. මං යන්තම් අර කපල්ලේ අරලා දුන්නා. ඵලයන් ගනවා කියේ. ඒ ආ එතකොට අපිට වෙලා තියෙන්නේ මේ සත්‍ය දෙන්නේ නැත්නම් එතන වීදුරකින් එන බව අපි දන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා වීදුර තියෙනවා කියලා ලෝකෙ දන්නේ නැහැ තමයි. එළියක් තියෙන නිසා එළිය කරා ගමන් කිරීමයි සම්බන්ධයක් ගන්න. ඒක කිසිවක් නැහැ. එතකොට මේ සම්බන්ධය අපට බුදුහුඳුර දැනගත් මේ දුක් දෙන්නේ මොකේ හැක්කේ දුකින් බේරෙන්න බැරි මොකේ හැක්කේ නිසාද කියලා බලන්න. හැක්කෙන්නේ මොකේද? ලෝභයේ හැක්කේනෝ ලෝභ, ද්වේෂයේ හැක්කේනෝ ලෝභ ද්වේෂ දෙකේ තමයි ගිහිල්ලා අපේ සීල හැක්කේ. ලබ ලබා ගැනීමට අපි විහිද හැක්කෙන්නේ ලෝභ ස්වરૂපයක ලබන ස්වરૂපයක් එක්ක නැත්නම් ගැටෙන ලබා ගන්න බැරි වෙන නිසා උපක්‍රමයෙන් ලබන වේගවත් සත්‍යයක. ඒකට කියනවා දේශය. ඉතින් අර සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානාති කියන්නේ මට දේශයයිද කියනවා දේශය දේශසිත දේශසිත. ඒක ආධුනික අවස්ථාව. දේශසිත එතරම් හැමදාම මැරෙන කම්ම දේශසිත දේශසිත කියකේ ඉන්න. නෙමෙයි. මේක අධ්‍යාපනයේ එක එක පන්ති විනෝදේ. එයා දේශ සිත බව දැනගන්නවා ඉතින් ඊළඟට මේ දේශ සිත හැදෙන කොහොමද කියලා දැන. ඒක තමයි හේතුඵල දර්ශනය. මේ දේශ මේ මට හිතෙන්නේ දැන් අර දෙයක් එක්ක ගැටෙන්නේ. මං ගැටෙන්නේ මොකද? ගැටෙන්නේ ඒකෙන් හරි අර පොළ හරි අරගෙන මං සැපෙන්නේ. එතකොට සැපෙන්නේ කොහොමද? පොළ හරිය ගන්න ගිහිල්ලා තමයි ලෝභය. ඒකට විරුද්ධත්වය ඇවිල්ලා තමයි ද්වේෂය. මේ දෙකේම තියෙන්නේ ගණ්ඩ ගියකනේ. ගණ්ඩ ගිය එකයි දෙකද විදුමට හේතු. එතකොට දැන් මෙතන සම්පූර්ණ පිට අතිවාරම ගණ්ඩය. ඒක කියන්නේ නොගැන ඉන්න පුළුවන්. නොගැන ඉන්න කියලා නෙමෙයි අපි අවස්තන් නවත්තන් වෙලා තියෙනවා. ගණ්ඩ දැන් කාටත් රහතන් වහන්සේලත් අර ඈතින් තියෙන එක උන්වහන්සේට ආහාරයක් නම් ඒ ගන්න දෙන්න අතනික් කරන්න. වාඩි වෙන්න ඕන නම් ඒ වාඩි වෙන තැනට උන්වහන්සේ යන්න. අපේ තියෙන මේ බුද්ධම නේද මොකද්ද? ගන්න ඥාන. ගන්න බෝ. හම්බ වෙනකම්ම හැක්කෙන්නේ. බැරි වෙලාවත් අපිට පුරුදු වුණොත් අපි දැනගත්තොත් ඔව් ගන්න මං හදන්නේ. බෑනිස් මන්නේ. ඒක නැතුව ඉන්න පුළුවන්. පුළුවන් මේ. ඒක නිසා මම ගන්න ගියා. ඒක මට හම්බෙන්න. මට නැති වෙන්න. දැන් කොහොමද කිව්වොත් පුතුවදී මම පුතුවද වාරෙන්නේ. එමිනිය පුතුව වරන් තිබ්බා. මට බිමවා දෙන්න. මට ඔය වාරෙන්නේ ඉතින්. පුතුවේ රෝ කොහෙද? මේක උදාහරණ. කොතන හරි මම වාඩි වාඩි වෙන්න බැරිද? ඒක නිමින්න පුළුවන්. අන්නේ විදිහට ඕනකම එක්ක බැඳී පවතින ගතිය තමයි උදත් අඩුව. ඕනකම කියන්නේ අවස්ථාවේ ඒක මෙතෙන් දැන් සිටින්නේ කියන්නේ. ඕනකම කියන්නේ ඒක ඕනමයි. ලබන්නව යා ස්ථීර වශයෙන් බැඳී පවතින. හොඳයි ලැබුණොත් මම ගන්නවා නැත්නම් ලැබුණොත් ගන්න. ලැබුණොත් ගන්නයි කියන්නේ ඒක මත පරිහරණයට ලැබෙනවා නම් මම පරිහරණය කරන්න නැත්නම් ඉතින්. එතකොට මේ මොකක්ද? එතන මූලික උනේ දානය. දානය කියයි. දානය කියන්නේ ඒකේ අයිතිවාසිකම තමයි සින්නක් කරනගෙන සම්පූර්ණ බලපාලා අයිති කරන්න ලැබෙයි. ඒක Tamanට ලැබෙනවා නම් පහසේ තැනක් උගන්නවා. ඒක නැත්නම් ඒක එතන කියන්නේ ඒකේ අයිතිය එකට බාරද. ආ ඒක මට ගන්නවට කැමති නෑ හෝ සුදුසු නෑ. ආ ඒක හේතු කිව්වා. අන්න ඒකට කියනවා දානය කියලා. අත්හැරිය. මොකක්ද මෙයා අත්හැරිය? මෙයා අත්හැරියේ තමයි දිද්දෙන කොට. අර වස්තුව ගැන දිද්දෙන කොටයි අත්හරින්නේ. වස්තුව අරවම නෙවෙයි. වෙන මොනව අත්හැරිය? දිද්දෙන කොට අත්හැරියන්න නැත්නම් එළිය හැමදාම දුක. හැමදාම යා දුක. ඒක දුක්ඛන එකක් හරියට කොහොමද? එයාට අරක ඕනයි කියලා හිතුවා. ඒක ඕනේ කියලා හිතේනවත් එක්කම සමාධි චිත්තට යම් කිසි ආ වැඩි වේගයක් දැනේ. එතකොට ඒක ගන්න ඒ වේගය අවශ්‍යයි. දැන් කතා කරන්නේ එක්තරා වේගයක්. ඇවිදින්නේ එක්තරා වේගයක්. දුවන්නේ එක්තරා වේගයක්. මේ පිටේ වේද ඒ ගණන් වලට ඒ ක්‍රියාවලට යෙදෙනවා. ඒකට මේ ආධුනිකයෙක් වශයෙන් මේක ආරම්භ කරන වෙලාවේ ඒක දන් දානකොට සමාධියේ සිටට අර හිතේ ඕනෑකම ආවා වගේ ඒක හම්බු නොවන වෙලාව වෙනකොට හම්බු නොවන බව දැනෙනකොට ඒක ඉතින් නොවන බව දැනෙන. ආ ඒක ඒක දැන් ගන්න ගියොත් මම දැන් පිටිකර. මේක නිසා මේ ගන්න යාම ස්ථිර කිරීම ඒකට බැඳීමයි ආ ඒක මේක දෙකින් දෙකේ ඒක සම්බන්ධ කරනවා. ආන්න දැන් මට දුකක් නැහැ. ඒක තුලෝදම් කරනවා දැයි නම් එකයි එකයි. ඒක උඹට පුළුවන්. ඒ කියන්නේ ඉඳක් පුළුවන් බැරිලක් පුළුවන්. කන්දක් පුළුවන් නොකයිලක් පුළුවන්. ආදී වශයෙන් මට දෙකම පුළුවන්. ඒ දෙකම බැරි දෙකම පුළුවන් වීර්ති තන එකක් පුළුවන් වෙලයි අපි දෙන්නේ. ලෝකේ දෙකක් තියෙනවා. දෙකේ එකයි අපි එල්ලලා තියෙන්නේ ඒක නිසා දෙන්නේ. ඒ ලෝකේ ස්වභාව ධර්මයෙන් දෙන්නල එතන අපි බාර ගන්න දැහැස්සි නම් ඇතුලත් ඉන්න පුළුවන් නැතුව තියෙනවා. මොකද මේකේ ඇති වෙන අවස්ථාවකුත් තියෙනවා නැති වෙන අවස්ථාවක්. කොයි එකෙත් ඒ දෙකයි. ඒ දෙක එකකට ඉන්න නිසායි අපිට දෙක. දෙකම බාර ගන්න දැහැස්සි නම් වෙනවන ඡන්දක් තියෙනවා. මෙදෙන නිකයි. ඔය දෙන නොදෙනේක ලෝක කියන සිද්ධිය ලබිට නොලැබෙන්නේ ඒක දෙකම දෙකම. ඒක නිසා දෙකම ඉස්සම ලෑස්ති වෙන්න. අපි එකටයි දැක්කේ. ඒක නිසා දෙකටම ලෑස්ති වෙන්න. කිසි දුකක් ඒක තමයි ඒක. ඕක ගන්න ඕක මතකද? ඒක නෙවෙයි ඒ කියන්නේ බැරි නිසා තමයි. මේ පුළුවන් නිසා තමයි. මොකද? නිදිවල්ල කඩන්න ගන්න. ඈ ඒ නරිය ගන්න. ගන්නේ නරිය. නරිය ගන්නවා ඒ දැනගත්ත මම එසේ නැති විදිහට. ඒ ඉතින් විදිහට විතරක් නිසා මම දැන් ඉන්නේ ලෝකා ඉඳලා මේ පැත්තේ විදිහට දැනෙන්නේ නරියද. ඒ ලබන නරිය ඒ වටේට පිටල ඒක මගේ දෙවියන් නියයිදී හරියනේ නිදි කරගත් හරයි මෙතන දෙන්නේ. ඒ දැන් තමයි ඒක ඒ දැන් තමයි නිදි ලෝකා යනවා. මම නරියන්නේ සන්තෝෂයි. අර නරිය කියන්නේ ඒක. ඒක දැන් ඒකයි. ඒක නිසා ඒ නරිය නරිය වල තරී විදිහට හදලා ගත්තොත් හරි. නරිය ලෝ කරන්න බෑ. අපිට කරන්න බැරි නගලද? ඉතින් අර ඒ අවස්ථාවේ අර සංඥා සංඥාව දතේ කිව්වා. සංඥාව දකින්නේ මොකද්ද? මට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ හැඟීම. මොකක් අහවලන එක මට ඕන. සංඥාව සංඥාවේ සම්භවය. මේ තරක් වැඩි වෙලාවක් පවතින මොකද? මේ පවතින ඒකයි. ඒකට මම තදින් බැඳිලා. දැන් ආවල් කෑම කන්න ඕන. දැන් සමහර දෙනුදුක කියලා කියන්නේ. ඈ අර එක්කෙනෙක්ගේ හාමුදුරු කෙනෙක්ගේ කපුව වාළු කන්න බැරි කනෝ කන බෑවල කලින් හැරෝ එනකලු මේ සිටිවිලි වල වේදා වැඩ කරනවා. ඒ පස්සේ බුදුහාමුදුරු දැනගත් කල්‍යාවේ දුර්ලභම තියෙනවා. ඒකට ඒ හාමුදුරු මෙච්චර දිනුලක් ඇති. ළඟදී මහාන කෙනෙක් එච්ච කෙනෙක් වෙන්න. පස්සේ බුදුහාමුදුරු කීවේ නෑ කපුරු වාළු වාදේ යන්නේ කියලා බුදුහාමුදුරු ගන්නවා කපුරු වැඩියෙන් අල්ලන පලා හොඳයි ඒ රාවල් ගියාට පිළිපාති කියලා කිව්වොත් එච්චරයි. එයාට ගියාම අකුණාල් වම්ද කන හොඳ වුණා. එතකොට දැන් අන්නේ වගේ මේ අපේ අර ඕනකම අහවල් එක විඳයි කියලා දැනගන්න ඕනේ. ඒකයි සංඥාව පවතින්නේ අහවල් කොට සිද්ධ වෙන සිද්ධ වෙනක. දැන් අපි සෑම ඕනේ කියන්නේ සෑම කොණියකට සෑම දෝනේ නැහැ. කෑම කෙනද මේ සිටි? තාම දුකකින් ඉන්න. මොකක්ද ඕනේ වෙලා? මේ කෑමෙන් ගන්න රසයයි මට ඕනේ. කෑමනේ. මේ රසේ මේක රෙද්ද කියනවනේ එකයි කන්නේ. නැද්ද? ඒ Thank you. අවුද ඒකේ ඇලිගේ එකක් ඔන්නවත් කරලා. ඔත වරකින් ගන්නේ කිසිම කතාවක් කියන්න හම්බෙන්නේ නැහැ. ළමයාගේ අදහසත් එක්ක මගේ පිට දෙන්නේ අපිට දෙන්නේ. ළමයාගේ කටිගුණේ. එතකොට දැන් මෙතන මේ සංඥාවේ සම්භාවය පැවැත්ම අයි මොකදනම් අත්‍යවරම. අත්‍යවරම කාමයයි. ශබ්ද කාම, රූප කාම, රස කාම, ගන්ධ. ඔය කොයි අත්‍යවරම මගේ මේ කැමැත්ත දැනෙන්නේ. රස කාමයේ දැන් සම්පූර්ණ බලපන්. දැන් රූප කාමයේ. දර්ශනේ. ශබ්දේ. ආදී වශයෙන් මේක පදනව මේකයි. ඒක අවදින්නේ ඒක හම්බ වෙනකන් තමයි. ඒක දැන් අපිට අපේ සිතිවිල්ල විග්‍රහ කිරීමේ මූලික මූලික තමයි ඊළඟට සංඥාවේ විවිධ විවිධත්වයේ කිව්වේ එක එක වෙලාවට එකම අදහස එක එක වෙලාවට අඩු වෙ ඉගෙන හැටි කියනවා අපේ අදහස මොනවද දැයකට එක එක එක නිදහසක් ගන්න මේ නිදහසක් ගත්තොත් දැන් ආවල හරිම පරිත්‍යාග ජීවිතය ඒ එමත්යාගේ පරිත්‍යාගය යන අනකට පුදුම හිස්ස තමයි නොකාන වීදෙන. නොකාන වීදෙන. ඒ සමගම අන්න ඒ වෙලාවේ අරයාගේ හිත ඒ බුද්ධලේක ආශ්‍රයයට එහා අඳුර ගන්නව නැත්තම් උලයි ආදි වශයෙන් එයා කරේ දැකීම. ඊළඟට අනේ නියම ආදම්බර ගන්න. කීයටි දැක්ක. ඔය එකම සංඥාවේ විවිධ එකම බුද්ධල එකම කාරණේ අල්ලගෙන එක එකක් පිළිවෙත කරනවා. එයා කොච්චර මේ මේ පරිත්‍යාග ජීවි වුණත් අම්මයි තාත්තයි යන්න දුක් මේ මේ මේක පාරම් කරලා රත්යාගය අන්න ඊළඟට තවත් බයිනවා මොකද මේ දාලා ගන්න කියලා හිතෙන්න බයි ඒ ඒ වගිනකොට ඒ වගේ ඒ මනුස්සයා ඒ අම්මගේ තාත්තගේ වර්ධිනියක වෙලා තියෙන්නේ ඒ මනුස්සයා මඩමත් දාලා කොච්චර අසරණින්ද බීද වෙනවද මුළු වීදේ මියගේ ආ නයිත් නැද්ද අන්න ඒ විදිහේ සංඥාවගේ මේ විත්තකේ විවිධත්වය සිත් වෙන හැටි මොනවන හේතුන් නිසාද? ලෝභ ආරම්භනේ දේශාන. දේශයට හේතු වන කරුණ ඉදිරිපත් කරනකොට ඒ පැත්තෙන් නම් ලෝභයට ඉදිරිපත් වෙන කරුණ වෙනකොට ඒ පැත්තෙන් නැන්නේ. ඒක දැන් ලෝභ නිමිත්තත් දේශ නිමිත්තත් ආශ්‍රය කරගෙන ඒ ඒ පැත්තේ ඉතරෙන්නේ මොකද්ද මේක? ඒ එකම සංඥාව ඇතුලේ දුක්වල විවිධත්වයක් පෙන්වන විට වෙන කිසිවක් මේක දෙන්නේ. ඒ දුක්වල විවිධත්වය දුක්වල විවිධත්වය එකේක ධාතිය දුක්. ඒ කියන්නේ මෙහෙතෝත් වේද ධාතු හැම එකක්ම දික්කයි. අපි සිත්යි කත්පරෝපණ සිත්යි මේ ඔක්කොම දික්කයි. අන්න ඒ වගේ මේ සිතිවිල්ල හැම එකක්ම 30යි. අනිරි සපදායක නෑ. හේතුව මොකද? ඒ දුක්ඛ දුක් දෙක පීඩියලයි මගේ පිට දැන් බලන්න. අන්නකොට එකකින්වත් මම දුක් සැප විඳින්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඕකයි දුකේ විවිධත්වයේ තමයි මේ සංඥාවගේ විවිධත්වය. එතකොට සංඥාවගේ විපාක විභාගය කියන්නේ ඒ හැඳිනීම ඒ ඒ අවස්ථා ඒ විදිහේ විවිධත්වයක් සමාජයේ අදහස් තුළ මතුවෙනකොට මොකක්ද ඒකෙන් තමාට ලබන මේ මේ විභාග උහුලන්න බෑ මොකක්ද උහුලන්න බෑ මේ සිත උලගෙන ඉන්න බෑ මට ඕනේ ඉක්මනට මේක ඉවරයක් කරන්න ඒ සිත උලගෙන ඉන්න ඉතින් ඉතින් කියනවා ඉතින් කියන මේ නෝකේ කියනවා මේක අරගෙන යතියෝ. ඉතින් මේක ඉවරයක් නෑ. මොකද ඉවරයක් නැද්ද කියලා අහන්නේ. අර ඒ ඒ ඊට අනුව එන අදහස් උහුලගෙන ඉන්න බෑ. ඒක කතා ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අවසානයක් වෙන ආකාරයෙන් දකින්න ඕනේ. මේකේ විපාකය අදහසේ විපාකය උහුලන්න බැරි ඕනම අදහසක් අපි දැනට අපි මේ ගත කරන ජීවිත රටාවේ හැටියට දැන් පවතින්නේ ඕනම දාතක් උලන්න. ඕනම හැඟීමක් උලන්න. ඒ හැම එකම උලන්න බැහැ. ඒ අර සංඥාවගේ විපාකේ හැඟීමක විපාකේ එතකොට රහතන් වහන්සේට හැඟීමක් නැහැ. රහතන් වහන්සේට හැඟීම තියෙනවා. මොකද ආත්මීය හැඟීමක්. ආත්මීය හැඟීම අපේ වරයි ජීවිතේ වෙනුවෙන් කන්දක් නැහැ. එතකොට වෙන්නේ මොකක්ද? උන්වහන්සේගේ රත්නිය වැඩි වෙන්නේ නැහැ. ඇයි වැඩි වෙන්නේ? අනු නිසායි අනු අනුන්ට යහපතක් කිරීමේ අදහස විතරයි ඉතිරෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේකා කියන ධර්ම උඩ. ඒක ඕන්නම් කරන්න පුළුවන් නම් තමයි. ඒක බොහොම එලෙවෙච්ච වෙයි. අපි තමන් ගත්තාම තමයි කොහොම හරි කරන්න ඕනේ කියලා. නමුත් සාතන් වහන්සේ එහෙම කර හරි නොදා ඇඟෙන නෑ. ඒක කළා දෙන්න ඕන අසර නෑ කියලා මෛත්‍රී බලපෑම උඩ උන්වහන්සේ කළා. තුළ අපිට වෙන අදීන්නේ ඕනෑම අදහසක් ආත්මීය බලාපොරොත්තු යට වෙන නිසා හැම වෙලේම ගිනියම් වෙනවා ගිනියම් වෙලා රත් වෙලා ඉන්නේ ඒක හැම වෙලේම කුසලන් දෙයක් අධ්‍යාප උදා කරනවා ඒකයි ඒකේ විපාක එතකොට දැන් සංඥාවගේ ඇඳීම ඒකේ පැවැත්ම ඒකේ වෙනස ඊළඟට විපාකය දැක්ක හැටි විපාකය දැන් මේ කවුරුත් දැකලා තියෙන්නේ නමුත් දැන් මේ අහනකොට අහනකොට විස්තේ දකිනකොට අහනකොටයි මේ කරුණ ගන්නකොටයි මේ අපි දුක් විඳලා තියෙන්නේ මේ අපි අදහස් වලින් කියලා ගන්න. නමුත් අදහසේ වේදනාව කවදත් විඳලා තියෙනවා. අදහසේ වේදනාව අදහස මතුවෙන වෙලාවට කිවෙන සිදුව කවදත් අපි විඳිනවා. දැන් මේ මහත් කාට මොකක්ද වෙන්නේ ඒ අදහසේ ඒ වේදනාව අපි විඳ විඳ කරගන්න දෙයක් නැතුව හිටියේ. දැන් තීනවා ඒක කරගන්න ක්‍රමය. දැන් තමයි ඒවා දොස්තේ. එලා ඒ සංඥාවගේ නිරෝධය. සංඥාවගේ නිරෝධය. සංඥාවගේ නිරෝධය කියවම ඒ සංඥාවේ හැදීම නිරුද්ධ නැති කරන්නේ කොහොමද? නැති කරන්නේ නැති මම කලින් කිව්වා. මොකක්ද? නැති කරන්නේ කියන්නේ ඒ සංඥාව මතුවෙච්ච හැටි. ඒක ඒකට දැනෙන්නේ නැතුව ඉඳ බැදී ඒ ඒ ඒ දුක් වෙන සංඥා ස්වરૂපේ ඇති වෙනවා වෙන සංඥාවක් නැති. දුක් වෙන සංඥාව අපිට නිරුද්ධ කරන්න. දුකක් නැති කොයි දුකට කමන්නේ අපි සංඥාවේ නිරුද්ධ කරන්නේ මොකද්ද? දුක් වෙන කොට. සංඥාවේ දුක් වෙන කොටස අස්කරන්නේ කොහොමද? කොයි මේකටවත් ස්ථීර වශයෙන් බැඳී පවතින සින්නක් කරගන්නා අදාතයි. අරයා Tamanට දෙස් කියන. ඔත Tamanගේ හිත ඒකට කුලක් වෙන්නේ මොකක් නිසා? දොස් අහන්න මම කැමති නැති. දොස් එයා එයා කියන දොස් මට හදලා ඉන්න පුළුවන්. මොකද්ද මම මෙතන සංඥාවේ නිරෝධ කරේ? බැරිකම පුළුවන්කමට හැරෙන්නේ ඒකයි. බැරි සංඥාවක් කළා. ලෝක සංඥාවක්. දැන් ඒ විදිය බයිනවා මොනවාගේද? ඒකද කියන්නේ මේ කටේ ඔය ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න බැරි නම් තමයි දුකේ. ජීවත් වෙනවට මේක කළොත් දුක් නොවන ජීවත් වෙන හැටි. ඒක කරන්න අමාරු නම් එන තව ටිකක් දුක් වෙනවා. දෙකේ එකයි. ඒ ගැන කිසිමාව කිසි බලපෑමක් නැහැ. එතකොට සංඥාවගේ විදුහකය කීන මේ කොටසට වැටෙන්න උජලයක් සංඥාව නිරෝධ ප්‍රතිපදාවට එයා නිරායාසයෙන් වැටෙන්න ඕනේ. මොකද්ද නිරෝධ ප්‍රතිපදාව? මේ දිගටම මම කියගෙන ආවේ නිරෝධ ප්‍රතිපදාවටයි විස්තරයක් මොකද්ද? ඒ ආපු අදහස ඉෂ්ට වීම නිෂ්ට නොවීම අවස්ථාවට පුළුවන්කමේ හැටියට සමර්ථකමේ හැටියට අයිතිවාසිකමේ හැටියට පරිසරයේ හැටියට ඒ ගාක් දේවල් මේ ඒ ඔක්කොන්ගෙන් සම්පූර්ණ වෙලා මේ සංඥාව ඉෂ්ට වුණොත් ඒකෙන් කරන්න තියෙන වැඩේ කරනවා ඒක නැත්තම් නිකන් හිටියත් කොලක් කවදා හරි මැරෙනවා මැරෙන නිසා මැරෙනකම් කොන්න වැඩයි කරන්නේ ඒක නිසා මැරෙනකම් නෙවෙයි නිකන් ඉඳක් පුළුවන් මට කරන්න අන්නේ ප්‍රතිපදා ප්‍රතිපදාව නැවතත් නැවතත් නැවතත් අරයාකට විතරක් කොල්ලකට මෙයා Tamanට අවනතනව ඉන්නකොට අරයාගෙන් නියම සැලකෙන නොලබෙනකොට මෙයා ඒ ඉන්න පිළිවෙල බලා ඉන්න පුළුවන්. ඒ හොඳට ඉදියොත් ඒක පිළිගන්නත් පුළුවන්. අර නොසලකන්නේ ඒ නොසලකුන් ලබන්න මම මට පුළුවන්. මට සලකන්න ඕන මම විතරයි. මේ ලෝකේ කවුරුත් මට බෑ. සලකන්න බැරි නෑ. අන්න ඒ විදිහේ කරුණු දත මේ අපි නරක කරගත්තු හරි සුද්ධ කරගන්න ඒ ප්‍රතිපදාවට අදහසේ විදියක් මත වෙන අදහසත් එක්ක මේ අදහස් දාන අරකේ තියෙන කටුකොහල් හරියට කොහොමද කිව්වොත් දැන් පිටසල වාදනයේට අර පොලිස් අතුල්ලලා ඒ පොලිස් නිසා අර පිටසල වාදනයේ යට වෙලා තියෙන ඔපේ මතු කරන්න වගේ දුක් විඳීමට කහට බැඳලා තියෙන අපේ සිතුවිලි වලින් මතු කරන්නා අදහස් වල තියෙන කහට දුක් ගැන කහට බුද්ධ ධර්මයෙන් ප්‍රස් කරන්නේ සුද්ධ කරපැහැදී ඔපයක් ඇති හිතක් පහළ වෙනවා සබස්තර විදම් වික්කවේ චිත්තං කියෝ. මේ කවදද දැන්නම නෙවෙයි ආත්මනාට පස්සේ. ඒ රාත් වෙනකම් මේ කරනකොට අර ප්‍රබහස්තර විදම් දේ කවදා හරි ප්‍රබහස්තර වෙන ධර්මයට අපිට සැප ලැබේ. ඔන්න ඔකයි අද කියන දේශනා කොටස සංඥාව ගැනයි කතා කළේ. එතකොට දැන් මේ කතා කළේ මොනවද? ජීවිතයගේ පැවැත්ම රඳවන කරුණු තුන. කරුණු ප්‍රධාන කරුණු. ඒ කරුණු තුන ගැනයි ඊළඟට ඒ කරුණු නැගී හිට මූල ධර්ම තමයි එන මුන් නැගී ආකාරය. මොනවද මේව හැදෙන්නේ? මොනවද මේව හැදෙන්නේ? කියන එක තමයි එන සැරේ තියෙන උදේ අදට දේශනාව ඉතින් අවසానයි. ඊළඟට යන්න වෙලාව මත සමින්ත ඇදී. හොඳයි දැන් ඊළඟට තමන් තමට ආන කියන අත්‍යවශ්‍යයක් තියෙනවා උදාහරණ. ආයෝදාසේ කාමලාදී කියන්නේ වායෝදාපි කියන්නේ යමකට කම්පණය කම්පණය වීමද සුසු ආකාරයේ සකස් වෙලා තියෙන ධාතු කොටස. ආන්දමට කියනවා ඈ මේ වායෝ ධාතු. ඒකට කාමී කියන්නේ මොකද්ද? ඒ හැදී තියෙන දේවල්. ඒ හැදී තියෙන සත්‍ය ක්‍රියාවට වැටෙන වෙලාවට ඇති වෙන මානසික හැඟීම තමයි කාමී. කාමයයි වායෝ ධාතුයි දෙකෙන් තියෙන එකම අයිතිවාසිකම අවස්ථා දෙක. අර හැදී තියෙන පස්සේ හේතු වශයෙන් අර කාම දල් ශක්තිය තියෙන. කාමයේ තියෙන. හොඳයි. මෝරණ මෝර මෝර මොබයිල් පස්සේ ආත බලන්න පස්සේ. ඒක තමයි තැහෙල තැහෙල. ඒක මෝරණ ගන්න. ඒක තමයි තැහෙල. ගන්නකොට අර ප්‍රමාණන් මේකට එක්කා කියලා අපි මේක මේක ප්‍රාණ්ඩෝන වේමයි ආදි වශයෙන් අරවත් එක්කා කියලා මේ සංඥාව මේ ගත්ත සංඥාව ප්‍රබල කරන. ඒ ප්‍රබල කරන ශක්තිය තමයි අපිට තැම්පත් වෙලා. ඒ සංඥාවල් වල එක එක තැම්පත් වීම සතහන් වීම තමයි මනෝ දහති. මනෝ දහතුව කියන්නේ සංඥා සංඥාව කියන්නේ ප්‍රමාණය. සංඥාව සතහන් වෙන්නේ සංකේයයක් වශයෙන් නැතුව අදහස් වශයෙන් ඒක මනෝ දහතුව ක්‍රියා කරන ආකාරයේ ඔය දෙකටම ඔය කතා දෙකටමයි කියන්නේ ඒක සතන් වෙන්නේ භ්‍රමණ භ්‍රමණ ස්වરૂප. ඒ භ්‍රමණය අර තේජස නිස්පාදනය කරනවා ඒ තේජස හදවතට අහපුවාමයි අදහස. නමතේ හැම උෂ්ණ අන්තයකම අදහසක් තියෙනවා. ඒ දෙන්නන්නේ හැම වේදනාවකම අදහසක් එක්ක. ඒ කියන්නේ උස් හැම උස්නාම් දෙයක්ම එක අදහසකට සීමාවක්. ඒ උස්නාන්තකේ වැඩි වෙච්ච ඇති දසමයක් වැඩි වුණා නම් ඒ ගාන්ට අර අදහස වෙනස් වෙනවා. දසමයක් අඩු වුණා නම් ඒ ගාන්ට අර අදහස වෙනස් වෙනවා. අන්න ඒක නිසා මේ ඔක්කොම අදහස් උස්නාන්තකේ පදනම් කරගෙනයි සකස් වෙන්නේ. වගේ අදහස් දහසක් ඒක සාස්ත්‍රාවක් කියනවනම් සංඥා සාස්ත්‍රාවක් සංඥා සංඥා කියලා කිව්වහම අදහස් දහස් ගන්න කියනවනම් අන්තකය මේ කියන්නේ ඒ ඉහළයි අදහස් මේ ප්‍රමාණයම අදහස් කියන පුළුවන්ද අපේ මුලපගය කියලා ලෝකෙ දෙකක් එක විදිහට නැහැ කිය. ඈ දැන් දෙනි තවත් දෙනි මේ දේ විද්‍යාව බලනකොට මේ දේ විද්‍යාව කතා කරනකොට ඒක සංඥා. එකම දේ තමයි නම. නමුත් දෙමිස් දෙමිස් කියලා දෙපාරක් කියනකොට ඒ දෙමිස් කියන අද අනේක නැත්නම් නමේක තිවිච්ච මුල් අදහස නෙවෙයි දෙවෙනි දෙමිස් කියන්නේ. දැන් අපි දෙමිස් කතා කරනවා නැත්නම් මේ දෙමිස් කියන්නේ දෙමිස් කියලා කතා කරනවා. ඒ එකම දෙමිස් ඒකට පිළිතුරක් නැත්තම් ජේ මොගා. ඒකද කියන්නේ. එයාට ඕනේ කම හදාගන්න ජේන්ස් ගෙට ගන්න. ඔව් දෙවිනි ජේවිස් කතා කරන්නේ පළවෙනි ජේවිස් කියන්නේ. නැත්තම් શબ્දේ උච්චාර උච්චාරණය. වැඩියෙන් ඉස්සක්. ඒක නිසා සාදාසක් ඒකයි කිච්ච. අද කියන අදහස අද මේ මොහොතේ කියන අදහසද ඊළඟ මොහොතේ යක් ඔල්ලෝසෙ ඒ ඔල්ලෝසෙ දැන් දැන්දා ඔල්ලෝසෙ වදින්න ඕන තිබුණා ඔල්ලෝසෙ දැන්දා ඒ දැන්ද වෙලාවේ ඉඳලා හැම වෙලේම බලන හැම වාරයක් පාසාම ඔල්ලෝසෝ පිළිබඳව අදහස වෙනවා. මොකද මේක කියු බොහොම දශම ගණන් වලින් වෙනස් වෙන්නේ මොකද? පාරන්න ඔල්ලෝ. එන්නේ මරණ වෙනවා. ඒක දැනෙන්නේ නැහැ. ඒක අපේ දුක. ඒක අපේ දුක. කාමයයි වේදනාවයි සංඥා ඔය එයා ඈ චේතනාව චේතනාව ආ ඒ කියන්නේ අභිලිකාර පස්ස මනෝසංචිත වෙන විඥානය. මේ මේ මේක අර පිට ගොනු කරලා බෙදන්න පුළුවන්. ඒ මේ මෙතන පෙන්නනේව තමයි එතන පැවැත්ම ගෙනෙන ස්වરૂපය ගත කරලා පෙන්නලා තියෙන්නේ. ඒ වැඩ කරන ආකාරය එතන තියෙන්නේ මෙතන මේ කියන එකම තමයි කරන්නේ. හැම වෙලේම ඒක තමයි සංසාර දුකින් මිදුණු පුද්ගලයා සංසාරේ කොතනවත් අත්දෙන්නේ එතන ඉවර වෙනවා. සිටිය ඉඳවන්න වෙනවා. ඒක නිසා නොවිඳින්න නම් ඉතින් අයි එන්නවල පින්නකම් සංඥාවක් තියෙන සංඥාවක් තිබුණා. උන්වහන්සේ ජීවත් වෙනකම් සෞඛ්‍ය දිසේක නිර්වාණය කිව්වේ ඒකයි. ඒ කාලය තුල තියෙනවා එනවනේ ඒක සුඛ ලැබෙන විදිහටයි තියෙන්නේ සැප ලැබෙන විදිහටයි මේ මනෝස සිිතේ අදහස තියෙන්නේ ඒ අදහස ඇති වෙන ආකාරයටයි යම් කිසි දෙයක් එක්ක උන්වහන්සේගේ සිත ස්පර්ශ ඒ ස්පර්ශ වෙන ආකාරයේ හැටියට තමයි උන්වහන්සේ ආහාර වේදාව ගන්න නරක වේදාව ගන්න අපට ලා තියෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. මේ ජීවිත විස්තරය තමයි ලෞතර බුදුහාමුදුරුවෝ පාලියෙන් මේ භාෂාවෙන් දේශනා කරේ. අපි සිංහලෙන් කතා කරලා ජීවිත විස්තරය තේරුම් ගමු. එතකොට අපිට මෙලොවත් අපි ඉන්න පුළුවන්, අරලොවත් අපි ඉන්න පුළුවන්. නිවන දක්වා අපේ ජීවිතය සංසාර ගන්න පුළුවන් වෙනවා. නිසා ඒ විදිහ යහපතක් වෙන්නා වූ මේ පිළිපෙට වෙන යහපතක් වෙන බව දැක. සතු වෙන්නා වූ ලෝකපාලක සාසන ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්නේ ස්ථානවලටත් සභාපති ගන්නා ස්ථානවලටත් අද ගුවේට සියලුම දිවරාජ සමුයාවෙන් සතුටටපත් වේවා මොහොතේ ප්‍රතික්‍රියේටපත් වී මේ සෑම දිනකටම තම තමන් විසින් බලාපොරොත්තු වෙන මේ අර්ථවත් ජීවිත රටාව සකස් කර ගැනීම සඳහා දී සහායක් කළ යුතු උපකාරයක් කරත්තා. මේ දිවරාජ සමුයාටත් තම තමන් නමින් නැතිීමේ පරිලෝකේ මෞර්ය ආදී නාට්‍ය වර්ගයාටත් දුරු දෙන්න තුන්දත් ලෝක තුන්දත් තම තමන්ද මේ සත්‍යයේ කාර්යයේ විශේෂ දේවාලන්නා වූ දේවාල ධර්ම උපෝදේ මේ දේවාලයේ ජය කරගෙන සම්පත වලින් ලැබේවා අභිවාදිතීවිස්ස නිච්ඡම් විද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයෝන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්ති සත්ත්ව සම්පත්ති වේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාති සමිච්ඡතු Thank you.